මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න විලි රැචාවේ පණ යන වැඩක් නේද අපට මේ සිද්ධ වෙන්න යන්නේ ඇහුණද ඇවුනද ගෙදර ඇත්තට? ආ පණ යන වැඩක් මේක. ඈ මොකද්ද මොකද්ද ඔය පණ යන වැඩේ? ඈ මේ බඩේ ගාය හැදිලාද? මිනිස්සයෝ මුදියා අපට hina වෙලා ගිය හැටි මතක නැද්ද? ඈ මතක නැද්ද ගිය හැටි? ආ ගිය හැටි මතකයි මතකයි. මේ පැත්තට පිටිපස්ස හරවගෙන අර පාර පැත්තට මූණ හරවගෙන ගියා. ඔව්. කවුරු ආවත් එහෙමනේ යන්නේ ලොකෝ. ඒ තමුන්ට වැරදුනාම ඒව පහ ගන්නවා. ඉතුරු වෙලා තියෙන දත් ටික පේන්ට මට ඇහුනේ මේ පේන්ට කියපු ටික විතරයි. මොකක්ද මං වහගත්තේ නැතුව හිටියේ? හැයි මිනිස්සයෝ මුදියා කීවා නේද අර දිගා මඩුලේ මිනිහා කැමරාවක් ඔටවාගෙන අපේ ඉඩම් වලයි මුදියගේවයි අර වෙදමාමගේ වතු වලයි පින්තූර ෆොටෝ ගත්තේ ඇයි කියලා ඈ මතක නැද්ද ආ <laughs> ඒ ඉලන්දාරියාගේ අර සිංගප්පූරුවේ ඉඳලා ආපු ලොකු අයියා කැමරා පෙට්ටියක් තෑගි දුන්නලු. ඉතින් ඔය අපේ බෑනවෙන්ට ඉන්න සුන්දරසේන ඒ කැමරාව අරගෙන යන යන හැම තැනම පින්තූර ගන්නවා. ඉතින් මොකද්ද ඒකේ තියෙන වැරද්ද? වැරද්ද? වැරද්ද? ඒ පින්තූරු වලින් පෙන්නාපු ඉඩම් ආරච්චිලාගේ ඉඩම් විතරක් නෙවෙයිනේ. නමුත් ඒ හාදයට ඒවා tamunගේ බූදලේ කියලා පෙන්නලා. ඒවා දෑවැද්දට දෙනවයි කියලා පොරොන්දු වෙලා. අන්තිමේදී ඒ පොරොන්දුව කැඩුවා කියලා අලාබ ලස්ස ගානක් ඉල්ලලා ලොකු නඩුවක් දාන්න යනවා කියලා ඒ මුදියාපට එදා hina වෙලා පිටුපෑවේ. දැන් තේරුණාද? බෝලන් ලෝකෝ මුදියා බලා හිටියේ අපේ බිසෝ මුදියාගේ පුතාට පෙළවහට දෙයි කියලා නේද ඈ ඒත් ඒ කටහිටට කවුද හරස් කැපුවේ මේ මගේම අඹුව නොහොත් අඬුව කියන බාර්ගියාව ඔය ඔය ඉතින් සේරටම කලින් කතා කරන්ට දැනගෙන ඉන්න එපායේ හැම තැනදීම වැරදි වචන කියනවා ලැජ්ජ නැද්ද මන්නම්? ඈ මොකද්ද මොකද්ද මං වැරද්දුවේ සරි? ඈ අඹුවට අඬුව කියාපු එකද? අඹුව කියන වචනෙට අඬුව කිව්වහම හරිද? මොකෝ මං ජකඩ අඬුවක්ද? ඈ හරි හරි හරි ඉතින් අඹුව කීවත් අඬුව කීවත් දෙකම එකයි මං හිතන්නේ. ඔව්. ඇයි ඉතින් gedara miniha කියන ලොක්කා දඬු අඬුවෙන් අල්ලාගත්තු ලීයක් යකඩයක් වගේ හැමතිසෙම අල්ලාගෙන මේ මේ මේ ඔය අනම්මනම් කතා නවත්තලා අර මුදියන්සේ කියාපු ඇනුම් පද ගැන මේ ඇනුම් පද මට එල්ල කෙරුවේ මේ මේ මේ මේ මං ඉස්සරහා ඉඳගෙන මං කියන කරන හැම දෙයකම හරස් කපන නැත්තම් එව්වා සම්පූර්ණයෙන් අහක දාන බාර්ගියාව හින්දා ඔය ඔය ඉති බාර්ගියාව නෙවෙයි බාරියාව මං ඔගේ යහපත් භාර්යාවක් නැතුව අර කළු එතන වගේ චෞර භාර්යාවක් එහෙම මේ මගේ කට මොකටද ඉතින් ආයේ එතන මෙතෙන් තදින් තෝනේ නෑ ලොකෝ අපෝ යෝ ඇයි එතන ගිහින් නගා අර සුදු එතන ඔය ඔය ඔය මං කිව්වේ මං කීවා ඒවා මගේ ඉලන්දාරි කාලේ තිබ්බැයි හොඳයි කන් කියලා ඈ එහෙම එව්වා මේ කසාදී බැන්දාම අහෝසි වෙනවා ඔය ඔය ඔය කසාදි නෙවෙයි කසාද කසාද හරි හරි හරි හරි මොකක් හරි පරංගියා අපේ රටට ගෙනාපු වචනයක් ලෝන්න ඕක කසඹා කියන එක වෙන්ට ඇති ඒකේ තේරුම ඔය කවුද කිව්වේ ඒක පරංගි වචනයක් කියලා කීවේ නාමලා මේ නෑ නෑ නෑ මේ වෙන වෙන කෙනෙක් එක කිව්වේ වෙන කෙනෙක් නාමෙලා උගතෙක් වුණාට හයක් හතරක් දන්නේ නැහැ. නාමෙල් කියාපු දේ තාමත් මතකයි. ඒ ළමයා පන්නර දැම්මට මොකද? මුදියන්සේ දා කීව තව කාරණාවක්. ඒ මොකද්ද? ඔය කියන දිගා මඩුල්ලේ මනමාලයාගේ කැරැට්ටුවේ ලොකු පැල්ලම් වගේක් තියෙනවයි කියලා කිව්වා. ඒව ගැන මොකද කියන්නේ? ඈ? සායම ගිය මිනිහෙක්ලු ඒ මනමාලයා. ලොකු මැණිකේ යමක් කමක් තියෙන හොඳට ඉගෙනගත්තු නාඹර ඉලන්දාරියෙක් දැක්කාම ගම්වල ඉන්න නාඹර කෙලිපැටික්කියෝ දඟලනවා ඒ ඉලන්දාරියාව දැලේ දාගන්ට එතකොට ඒ ඉලන්දාරියටින් යම් යම් වැරදි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ආ මේ මේ මාතිනුත් ඒ කාලේ වගේ මේ නෑ නෑ නෑ නෑ මේ නෑ නෑ නෑ අන්න අන්න කවුද එනවා කවුද එනවා ඇයි ඇයි ඇයි ඇයි නෑ නෑ කියලා ඒවා යට ගහන්න හදන්නේ ඈ කියනවා කියනවා ඒ කියන්ට ගියපු වැරදි මොනවද නෑ නෑ නෑ මං කියන්ට ගියේ ඒ ඒ දිගා මඬුල්ලේ ඉලන්දාරියාව අල්ල ගන්න දඟලපු ඒ සිරිකියෝ වෙන වෙන නැටුම් නටලා මේ ඉලන්දාරියව බිලිබා ගන්නට බැරි වුණ හින්දා දැන් එනවා මේ පරස්තාවට කටුව ගහන්න. මේ ඒ අහිංසක අසරණ ගෑනු ළමයි දෙන්නේ බොහොම අසීරුවෙන් ඉස්කෝලේ ගිහින් ඉතින් මේ දෙන්නේ විතරද? ඒක මහා කජ්ජක්ද? කවුරාල ලොක්කගේ බූදලේට 10 දෙනෙක් හිටියා. ඔය ඔය ඔය ඉතින් බොලොන් ගෙදර ඇත්තෝ ඒවා ලොකු වැරදි ලොකු අපරාධ මොහෝ නරක වැඩ ඒ වගේ චරිතේ කෙලසාගත්ත මිනිහෙකුටද මේ අපේ එකම දෝනියෙන්ද බඳලා දෙන්න නැතුව අර පිටගංකාර නාමල් කියන තක්කඩියට දෙන්නද කියන්නේ නාමල් තක්කඩියේ නෙවෙයි දුප්පත් පවුලක ඉපදුනාට හොඳ මව්පියන්ට කීකරු ඇහැදිලා ඉස්කෝලේ ගිහින් අන්තිමේ මේ පැලැස්සට ඇවිත් තවත් ඉහළට ඉගෙනගෙන මේ පලාතටම ලොකු සේවයක් කරන්ට ගිහින් බැට කාලා අඬු කඩාගත්ත අසරණ අහිංසක හොඳ ඉලන්දාරිය කියලා හැමෝම කියන්නේ. වහෙන් වරෝ කිව්වත් ඔහෙන් වරෝ කිව්වත් දෙකම එක වුණාට නාමල්ගේ හොඳකමයි උගත්කමයි තියාගෙන යන්න කියනවා යන්න දුම්බර ඉසව්වට ආ මං මගේ දූ බිසෝ අර දිගා මඩුල්ලේ කවුරාලගේ පුතාට වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා කරනවාමයි ඉෂ්ට කරන්ට කලින් නරකද tamunගේ දූ බිසෝගෙන් අහලා බලන එකයි ගැන ඈ ඒක පියාගේ යුතුයකමක් නේද බොලන් ලෝකී බිසෝට ඒ නාමෙලා මහා නරක ඉනා ගුරුකම් ඉනාබේ දීලා කෙල්ල උගේ පැත්තට නම්මගෙන ඉවරයි කියලයි නාරායනම් කියන මලයාල සහතරකාරයා මට කීවේ. ඔව් නාරායනම් කීවේ. ඉතින් ඒක එහෙමනම් බිසෝ ඔය කියන දිගා මඩුල්ලේ මිනිහට බලහත්කාරයෙන් බන්දලා දුන්නත් දුවට ඒකෙන් හොඳක් යහපතක් සිද්ධ වෙයිද නැද්ද කියලා ඇහුවේ නැද්ද? ඒ මලයාලංකාරයනේ ඈ? දිගා මඩුල්ලේ ඉලන්දාරියගේ අප්පච්චිට තියෙන දේ පොළවලට මං අර ගිය අවුරුද්දේදී සල්ලි වලට ගත්තු ගොඩමඩ ඉඩම් සේරමත් එකතු වුණාම ඇයි බිසෝගේ hina ගුරුකම් කැඩිලා බිඳිලා යන්න බැරි මේ මේ මේ අහන වඩින්ගක් තරුණ උදවියගේ හිතවලට කාවදින ආදරය ආලවන්තකම කියන ඇද ගැනීම ඔය දේ පොළ වලින්වත් වෙනත් ලොකුකම් වලින්වත් විනාශ කරන්න බෑ කියලායි උගත් උදවිය කියන්නේ. එහෙමද? එහෙමද? හොඳයි ඒකත් මම බලා ගන්න. ඒ කියන්නේ නාමෙලා නාමෙලා මොනවද බලාගන්නේ? මොනවද බලාගන්නේ? මලයාලකාර ගුරා මට කීවේ මං දිගා මඩුල්ලේ මනමාලයාගේ අප්පච්චිට තියෙන බූදලෙයි මං ඒකට එකතු වෙන්න එහෙන් ගත්තු ඉඩමුයි සේරම දැක්කම විසෝගේ හිත අර ඉනාගුරුකම් කඩා බිඳ දාලා නාමලාට පයින් ගහලා එලවා දාලා අලුත් මනමාලයට වශීකෘත වෙයි කියලයි. අනේ මේ ඔయిత වඩා බූදලේ තිබ්බ තැන්වල කෙල්ලෝ පෝසත් මනමාලෙන්ට බන්දලා දීලා හරි ගියාද? ඈ ඒවා එක එක්කෙනාගේ ඉර නමේ හැටියටයි කල්පවතින්නේ. නැත්තම් එක්ම කැඩ යනවා. ඒවා ඉරණමේ හැටි. ඒ ඒ හිරමනේ හැටියට නම් කසාදියේ කල්පවතින්නේ අපි දෙමුකෝ අපේ අර කුස්සියේ තියෙන අර පරණ හිරමනේ ඒ දැන්නට තියාගන්න. හිරමනේ නෙවෙයි මං කිව්වේ ඉරණමේ හැටියටයි කල්පවතින්නේ කියලා. ආ අන්නාව අන්නාව දිගා මඩුල්ලේ මනමාල. ආ ඒ සුමනාවතේ ඔය රෙදිවැලේ එල්ලලත් වේලෙන මගේ පන්න රෙදිවැල හැලිටත් සද්දාව ගලවලා ආරම්පලයන් එහා ගේ පැත්තට. ඔව්. අද ඒ ළමයා ඉන්නේ එයා එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක් එක්කයි කිව්වා මනමාලිගේ ගේ දුර පෙන්නන්නට. මේ ලොකු මේ සුමනට කියන්ට අර මගේ ඉරිලා වැර හැලිවෙච්ච බැනියමුයි සරම් කබලයි වහාම ගලවන්න කියලා. ඔව් සුමනා සුමනා සුමනා. ඒ පරණ රෙදි පිළිහක දාන්නෙත් නෑ. කාටවත් දෙන්නේත් නැහැ. ඒවා යටට ඇඳගෙන අර පරණ මුලාදෑනි කෝට් එක දාගෙන තමයි ලෝකයට පේන්ට ඉන්නේ. මං අහන්නේ ඇයි ඔය හැටි ලෝභකම් කරන්නේ? අලුත් ඇඳුම් ගන්නෙත් නැහැ. මම ඒ වගේ නක් දිනවට කැමතිත් නැහැ. සල්ලි වියදම් වෙනවා කියලා ඌලනවා. ඕකිට පොරපාගේ ඉදරට මරලාද කියන්නේ ඕ මොකද මන් දන්නේ. ආන් අර කාර් එක ගහගෙන යනවා යන්න. අයියෝ සාක්කි. මම මේ මගේ කිලුට වැදුම් ගලව දාලා අකුල් ලකු අනිත් ඇඳුම් ඇඳගෙන එන්නයි කාමරයට ගියේ. මේ ලොකුට බැරි වුණා මං එළියට එන්න කල්ලි ඒ බෑනන් ගිහුව එයාගේ යාළුවයි අතුලට අරගෙන තියාගන්න නේද ඈ ඇයි ඇයි මම මිදුලට බහිනකොටම හෝන් ගහගෙන කාර් එක ගියා යාට වංගු අප්පව කරගෙන පාරට පැනලා අප්පුඩියක් ගහලා හෝ හෝ කියලා කෑ ගැහුවනම් කාර් එක හරවගෙන ආපහු එන්න ඉඩ තිබ්බනේ. ඔය බලා පල්ලකෝ ඉතින්. ඇයි මිනිස්සයෝ ඒ කාර් එක මම මිදුලට වහිනවත් එක්කම ගහගෙන ගියාම මං කොහොමද නවත්ත ගන්නේ? නවත්ත ගන්න ඕනේ නම් කොහොම හරි තිබ්බ නවත්ත ගන්න. මේකේ වැඩේ ඒ මනමාලයාව නවත්ත ගන්නවට වඩා යන්තරින්ටයි ලොකු කැමති. ආ. ඇයි අර දුම්බරින් ආපු නාම්බා බිසෝට දීපු જાතියේ ඉනාබේත් ගුරුකම් ලොකුටත් එක්ක කැවිලා පෙවිලා ඇති. උගේ පැත්තට ආවදන්ත නෑ කියන්න එපා ලොකු. නෑ කියන්න එපා. ලෝබනා කතා නොකිය කට පියා ගන්නවද? නැත්තම් යන්නද යන්න මෙතනින්. ඒ බුරන්ටි බුරන්ට එපා. ඒනි මගේ අම්මා. අම්මා එන්න ඇතුළට බය නැතුව ඉන්න අම්මා. වෙද මාමා ඉන්නවද ඇතුලේ? ඒ සීයයි නාමලු ගියා. කවුද මන් දන්නේ කළුව ඒ වතුර වලට වැටිලා දියේ ගිරෙන්ට ගින් ගොඩතරන් මේ මිනිස්සයාට ප්‍රථම ආධාර දෙන්න යනවායි කියලා. හානේ කාගෙන මු ජීවිතය බේරණ එක ලොකු පිනක් දුවේ. ඒ දියේ ගිලිච්ච මිනිස්සයා මැරෙයිද? දන්නේ අම්මා? අනේ දෙයියනේ නැත්තම් මෙලාට මැරිලාද දන්නේත් නෑ. මං දැක්කා මිනිසු දෙන්නේ කාරච්චිලා හොයාගෙන අපේ ගේ පැත්තට ලිව්වා මං එනකොට. ඉතින් අම්මා ඇයි ඒ දෙන්නගෙන් ඇහුවේ නැති විස්තරේ? ඊට වඩා ලොකු දෙයක් විසෝ. දුගේ අපච්චි මේ දැන් මගේ ඔළුවට දැම්මේ. ඔව්. වටින්නේ නෑ නේද මට එහෙම ඒවා කියන්න. ඕන්නේ ඉතින් ආයෙමත් මහ ජෝඩුව බහින් බස්සෙලා. මොකද උනේ අම්මා? නෑ නෑ අප්පච්චිට වටින්නේ නෑ මට ඒ වගේ දෙයක් කියන්න දුවේ. මොකද්ද අම්මා? මොකද්ද? මං කොහමද දු මේක කියන්නේ? මොකද්ද අම්මා? කියන්නකෝ. ඒක වහන් කරන්නේ. මං කියලා දානවා ඕන එකක් ඉච්ඡාදෙන්. ඔපොයි මේ දෙක මට දෙ කියන්න. අප්පච්චි අම්මට බැන්න දාන්න බැනුමකට වඩා නරක දෙයක් මට කීවේදු. හරි ඉතින් මොකද කීවේ? නාමල් බිසෝදුට ඉනා බේත් දීලා වශී කරගත්තලුනේ. <laughs> ඒක ඒ කාලේ ඉඳලම කීවනේ. මං ඒවත් තුට්ටුවකටවත් මායින් කරන්නේ ඉනා නෙවෙයි. hina වෙලා යාළු කරගත්තයි කියවන මං විශ්වාස කරනවා. <laughs> ඒක හිතෙන් අහක් කරගන්න අම්මා. මං ඒකේ ඉතුරු හරිය කිව්වේ නෑ තාමත්. ඉතින් ඒ හරියත් කියන්න අම්මා. නාමෙල් දුවට දීපු ඉනාබේතුයි කරපු ඉනාගුරුකමුයි මට දීලා මාවත් නාමෙල්ගේ පැත්තට වාසි කරගෙනලු. ඒ හින්දාලු මං නාමෙල්ට හොඳයි කියන්නේ. හතර හිනාවෙන් එකක් තමයි ඒ කතාව. මේ වයසට යන අම්මව වශී කරගෙන නාමේ ලිනා බේත් දීලා මේ කියන්නේ මේ ආන්ට අම්මා නාමේ ඉගෙනගත්ත ගුරුවරයෙක් ඔය ආනම් මනං ඉනා බේත් හදි හුනියම් ගැන කිසිම විශ්වාසයක් නැති කෙනෙක් ඒ වුණාට අපච්චි හිතන්නේ නාමෙල් දූටයි මටයි දෙන්නටම ඒ ඉනා බේත් දීලා අපි දෙන්නම වශී කරගන්න කියලා දුවේ ඔව් මේ අප්පච්චි අම්මව බැඳගත්තෙත් ඉනාවේ දීලාද කියලා අහන්නකො. ඕ ඕ ඕ අයියෝ ඕ ඕ. ඕ අපේ වෙතරාලාමි ගෙදර ඉන්නවද? ආ කවුද ඔය කොණ්ඩ කඩාගෙන අතුලට තිබ්ව බබලතා ඈ? කවුරු හරි කමක් නැහැ. ඔය බලු ගෙඩිය ගැට ගහලා මේ ගේට්ටු අරිනවා. දැන් අර දිගා මඩු ලීලන්දාරියා මෙලහකටත් මගේ ගෙදරට ඇවිත් ඇති. මේ විදිහට ඒ ළමයා විත ආපහු යන්න කලින් මං ගිහින් නවත්ත ගන්නම ඕනේ. හා ජම්ම ජම්ම එකකට මට අප්පච්චි මේක දුකක් දැනෙනවා. හොඳ ජීවිතේ තාමත් අර පරණ ලෝකේ. වැරදි බමුණු මත ඔළුවේ තියාගෙන. මොනවද වැරදි බමුණු මත කිව්වේ? ඒ අඥාන බමුණු තමයි අපේ රටට හරයක් නැති බමුණු මතයි උෂ් පහත් කුලමල ભેද වැරදි ඇදහිලි තව නොයෙකුත් තේරුමක් නැති බහුගූතයි කාවැද්දුවේ. පුදුම කියන්නේ මේ ඈත ඉස්සර කාලේ ඒවා ඉස්මුදුනින් පිළිගත්තු මිනිසුන්ගේ බාල પરම්පරා සේරම අදත් ඒවා ඉස්මුදුනින් පිළිඅරගෙන ජීවත් වෙන එකයි. අපි කවුරුත් මිනිස්සු අම්මා. නමුත් මේ බමුණු මත ඔළුවේ දාගෙන ඉන්නකොට අපි ඉන්නේ එක්කෝ ලෝකේ ඉහළ තැන නැත්නම් ප්‍රපාතේ. අන්න වෙදසිය ආවා. ඒ ගුණපියෝ. බොට කන්ට දුන්නා දාද පුංචි බිසෝ මැණිකය. එහෙම නම් දදුවන වකුඩුවට හ්ම් ආනෝම හ්ම් වෙදසිය හොයාගෙන මගේ අප්පච්චි ආවා. හ්ම්. නමුත් මං ගේට්ටු ඇරියේ නෑ. අම්මා මට කියපු කතාවක් හින්දා සී. කො මේ ලොකු මෙහෙ ඉන්නවද නැත්නම් ගෙදර ගියාද? ආන් අර කුෂී ඉඳගෙන තාමත් හිමින් අඬනවා. හ්ම්. කුෂියේ නාමේ නාමල් තාමත් අර කළු දිය වලට වැඩිච්ච මිනිහා ළඟ ඉඳගෙන ප්‍රථමාදාර දෙනවා. ඒ මනුස්සයා ගොඩ ගන්න. අනේ. ඒ මිනිහා මැරෙදසි? කවුද? කවුද මැරෙයිද කිව්වේ? කවුරු ලැලිට යන්නේ? ඇයි ඇයි නාමෙල්ට යන්න දුන්නේ? මේ මරණ තැනට. අම්මා මොනවද මේ කියන්නේ? නාමෙල් නෙවෙයි මැරෙන්න යන්නේ ලොකෝ. අනිකේදී කවුරුත් මැරෙන්නවා තමයි. ඈ? නමුත් අර ගඟේ කළු දිය වලට නාන්ට ගිය මිනිහා පීනන්ට දන්නේ නැතුව වතුර වලට බැහැලා ඒකේ ගැඹුරු පැත්තට ඇවිදගෙන යන්න ගියාලු. ගොඩ බිම නම් අපි කවුරුත් බිම දිගේ ඇවිදිනවා ගෙලින් හිටගෙන. නමුත් ගැඹුරු වතුර වලක පතුලට පය ගහගෙන ඇවිදිනකොට මොකද වෙන්නේ? හැබිසෝ. ගැඹුරට යන්න යන්න කටයි නහයයි මූණයි හිමින් හිමින් වතුරට යටවෙනවා. නේද සී? එතකොට මොකද වෙන්නේ සී? නහයෙන් කටෙන් ගන්න හුස්ම වෙනුවට පෙනහළු වලට වතුර ඇතුල් වෙනවා. ඒකම ශරීරෙට නැතුව ජීවත් වෙන්නම බැරි අම්ල කරයි. ජීවාන්ත වායු වෙනුවට වතුර පිරුණම වහාම ගොඩට නාවොත් එහෙම. පානර උයන පින දේවල් ඉවර කරලා ඉන්න වෙදසියට බඩගිනින්න. ඔය දොර වහගෙන යන්න යනකොට මේ ලොකු දන්නවද මන් දන්නේ අර දිගමඩුලේ ඉලන්දාරියා මේ මේ ඉඩම් වල පින්තූර ගත්තේ ඇයි කියලා මට නම් ආරංචි හේත් අපේ ආරච්චිලා තාමත් හිතන්නේ ඒ ආදය අපේ ඉඩම් වල පින්තූරුයි ලොකුකමයි නෑයින්ට පෙන්නන්ට ගත්තා කියලා මේ කාගේ ලොකුකම පෙන්නන්ටද ඒ ආදය කසාද බඳින්ට යන බිසෝගේ අපච්චි කූටිපතියෙක් කියලා නෑයින්ට පෙන්නලා පුරසාරං කියන්ට <laughs> ඒයි කියන්ට දන්නවද? ඈ දිගා මඩුල්ලෙන් බෙජ්ජන්ට ආපු ලෙඩෙක් මට කේලම් කිව්වා. හ්ම්. <laughs> ඒ උනාට මං ඒක නෑහුණු ගානට හිටියා. හානේ අපේ වැරදි කීවා දෙලෙදා. <laughs> නෑ නෑ වැරදි නෙවෙයි ලොකු. හොඳ කිව්වා. හොඳ කිව්වා. ඒක මිස. හ්ම්. ඒ උනත් මොනවද කීවේ මාමා? මිනිහා ඔය අලුත් මනමාලයාගේ පටලැවිලි දෙකක් ගැන කිව්වා. හ්ම්. ඒත් මං කැමති නෑ ඒවා ගැන කියන්න ලොකු. ඒවා ගැන තමයි අපට ලියුම් එවලා තිබුණේ මාමා. හ්ම්. ඒවා ගැන අපි දන්නවා. මේ මනමාලයා ආරච්චිලගේ ඉඩම් කියලා හිතාගෙන මුළු යායම පින්තූර ගත්තේ නෑයින්ට පෙන්නන්ට විතරක් නෙවෙයි. එහෙනම් ඒකේ ඉතුරු හරිය මං පස්සේ කියන්නම්කෝ මාමා. <laughs> අපේ දීපල නෑයින්ට පෙන්නලා මොනවා කරන්ටද අපට ඔය කියන හොඳ මනමාලයාට දිගා මඩුල්ලේ ලොකු පෝසත් පවුලකින් මනමාලියක් දෝඩු කෙරුවලු මගුල් කපුව. හ්ම්. එතකොට ඒ මනමාලිගේ අයියා කෙනෙක් හරස් වෙලා කිව්වලු ඔය තාක්කඩියට පුළුවන් ද අපේ පවුලට කිට්ටු වෙන්න. ඌට යන්න කියනවා හිඟන්නු වගේ ඉන්න පවුලකින් කසාදයක් බැඳ ගන්න කියලා. ආනේ ඒ කියන්නේ මේ ලොකුවට පෙන්නුවට යමක් කම නැද්ද? නැති මිනිස්සු භාගදා ඇති මිනිසුන්ට වඩා හොඳයි ගති ගුණ වලින් ලොකු නෑ නෑ මං කියන්නේ මේ මේ මෙතන මෙතන මේ දිගමඩුල්ලේ මනමාලයාගේ මූණට ගැහුවා වගේ ඒ පෝසත් පවුල දොර වැහුවම මගුල් කපුවා ගිහින් ඒක කිව්වලු ඔය මනමාලයට. හ්ම්. ඉතින් මනමාලයා එදා ඉඳලම දැඟලුවලු ලොකෝම ලොකෝ වැඩගත්ම ඉඩ කඩන් හුඟක් තියෙන මාමා කෙනෙකුගේ දුවක් පෙළවහට අරගෙන අර අර අර දොර වහපු පෝසත් පවුලට පෙන්නන්ට ඕ බලාපල්ලාම කරපු වික්‍රමේ කියලා පෙන්නන්ට ඒ වුණාට කවුද මයිකෙල්ලේ තක්කඩි මිනිහට දෙන්නේ බැඳගන්න ඈ එන්නේ නම් ආරකිල කියලා ඒ හදයා ලෝකෙට පරකාශ කරුවයි කියන්නේ හ්ම් එහා දෙයා දන්නේ නෑ මෙතන මේ බිසෝගේයි නාමල්ගේයි තියෙන බැඳීම ගැන. ආ ඒ උනාට ටිකක් ටිකක් දැනගෙන ඇති. හ්ම් මේ මිනිසුන්ට ඉතින් පුළුවන් නෑ කිසිම රහසක් මේ පිටකෙනෙකුට නොකිය රැකගන්න. ඈ <laughs> නාමිල්ගේ බිසෝගේ රහස ගැන ආරංචි වෙලාලු. ආහා. ඒ ආදයා දැන් අනිපැත්තට හැරිලා. පුරොන්දු කඩ කෙරුවා කියලා ලොකු නඩුවක් දාන්නට බූදලේ වටිනාකම පෙන්වන්නටලු පින්තූර ගත්තා. <laughs> දැන් මේ කතාව අවුලෙන් අවුල් වෙන්න මහ අවුල් ජාලයක් වගේ ඉන්නේ ලොකු. ඕ මාමා මේක එන්ට එන්ටම අවුල් වෙනවා මිසක්කා ඔව් ඔව් ඒක නම් ඇත්ත තමයි. මේ බෙදරාලාමි ආ අරිනවා මේ ගේට්ටු කබල. හා නේ කොහමද කතා කරන්නේ? අපේ මේ වැදගත් වෙද මාමට ලොකෝ ඇයි මෙහාට වෙලා තපින්නේ කොමගේ කෙල්ල බිසෝ? හැබැයි ඔහෙට පිස්සු හැදලාද ඔහම කතා කරන්නේ ඈ? බොලා හින්දායි මට පිස්සු හැදෙන්නේ. කොමගේ කෙල්ල බිසෝ? මං අර දිගා මඩුල්ල කවුරාලගේ පුතාට තීරණය කරලා දැන් මාස කීයක් ගියාද? ඒ ඊලන්දාරියා කී සැරයක් මෙහාට ආවා ගියාද මනමාලි දැකලා යන්න. කවුද ඒක වැලක්කුවේ? විසෝට ලෙඩින්දා නේද මේ වෙදගෙදර තියාගෙන? විසෝට හොර ලෙඩක් කියලා කෙල්ල මේ වෙදරාළගේ ගෙදරම නවත්තාගෙන රටක් වටිනා අර මනවාලගේ හිත බිඳලා මාව අලි අමාරුවක දැම්මට බොලා සේරම වග කියන්න ඕනේ. ඕ. නැත්තම් නේද මං ඒක ලේසියෙන් වරින්නේ නෑ වෙදරාළ. කතා කරන කැට අපේ මේ මව්පියෙක් වගේ ඉන්න මේ වෙදමාමට එහෙමනම් එහෙමනම් මේ වෙදමාමා කියන මනුස්සයා මගේ දූ බිසෝ කියන කෙල්ල මට බාර දෙනවද නැද්ද ඈ මේ මේ මේ ආනවා ආරච්චිල මං ඔහෙගේ දූ බිසෝව බලෙන් මෙහෙ නවත්තගත්තෙත් නෑ මං ඈට යන්න එපායි කිව්වෙත් නෑ මං උත්සාහ කෙරුවේ ළමයාගේ මේ මේ කාලය අත්තිසේ තියෙන අලවන්තකම කැඩුනොත් විසෝ දිවිනාගණී කියන දුක්ඛදායක චේතනාව නැති කරගෙන කාටත් සාමෙන් සමාදානෙන් ඉන්න ක්‍රමයක් හදාද ආන්න ඒ දිගා මඩුල්ලේ මනමාලගේ කාර් එක ආවා මේ හොඳ හිතින් විසෝ මට බාර දෙනවද නැද්ද ඈ බාර දෙනවද නැද්ද එයි එයි මගේ කෙල්ලම් බලේ ගේමිනියට බාර දෙන්නද ඔය යන්නේ මගේ මල කඳ උඩින් මිසක් උවිතර හරිය මං කියන්නේ නෑ ආන් එක මොකද ලියු මගේ හිතුවේ මේ පැත්තට බීසික්කා කෙරුවා. අද මොන් පැලස්සේ රංගපෑම් විජේරත්න බරකාගොඩ රම්‍යා වනිගසේකර උලපනේ ගුණසේකර සහ රත්නා ලාල්නී ජයකොඩ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ලියන මොන් පැලස නිෂ්පාදනය නන්දා ජයමාන.